ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කැකිලාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගල රාජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩාකත් නූර්වී විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම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 පඤ්ඤාන පරිපූර්ති ධර්ම ශ්‍රවණය කිරීමට සෝදානම්ව සිටින සදැහැති කාරුණික පින්නතුනි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මනුෂ්‍යයන්ව උත්පත්ති ලැබුව අප අපගේ ජීවිතය ධර්මානුකූලව දැක ඒ ධර්මයට අනුව Tamanගේ ජීවිතය සකස් කර ගැනීම පිණිස කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම පින්වත් ඔබ හැමදෙනාම මේ ධර්ම ශ්‍රවණය කරන්නේ එකී සත් අරමුණ මුල් කරගෙන කියලයි අපි විශ්වාස කරන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් අපට පෙන්වලා දෙන්නේ අපේ ජීවිතයේ බොහෝ විට කාලය ගෙවෙන්නේ Taman වෙනුවෙන් නැත්නම් Tamanගේ ස්වභාවය හඳුනා ගැනීමට වඩා ලෝකයේ අනිත් අයගේ ස්වභාවය හා ඒ අයගේ ක්‍රියාකලාපයන් පිළිබඳව විමසන්නට කතා කරන්නට හෝ ඒ පිළිබඳ විවේචනය කරන්නට. එය බොහෝ විට Tamanගේ පරිහානියටත් ඒ වගේම කාලය නිකරුණේ ගෙවි යෑමටත් හේතු වෙනවා. නමුත් කවුරු හෝ කෙනෙකුට පුළුවන් නම් අනුන්ගේ දෝෂය දකින්නවාට වඩා Tamanගේ දෝෂය දැක ඒට පිළියම් සෙවීම සඳහා කටයුතු කරන්නට එය මහත් භාග්යක් හැටියටයි දේශනාව අනුව අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. එක්තරා ගාථාවකදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සුදස්සං වජ්ජං අඤ්ඤේසං අත්තනෝපන දුද්දසං පරේසං හීසෝ වජ්ජානි ඕපුනාති යථා භූසං අත්තනෝපන ඡාදීති කලින්ව කිතවා සටෝ මෙයින් පැහැදිලි කරන්නේ බොහෝ අය අනුන්ගේ පුංචිම වැරද්දක් නමුත් බොහොම ඉක්මනින් දකිනවා පහසුවෙන් දකිනවා නමුත් Tamanගේ විශාල බරපතල ගණේ වැරද්දක් වුණත් එය නොදකින ස්වභාවයකින් යුක්තයි ඒක හරියට අනුන්ගේ වැරදි හොයනකොට මිනිස්සු අර පැරණි ගම්වල කුල්ලට සහල් අරගෙන සහල් පොළලා වීදහයියා මතු කරගන්නවා වගේ පරිශ්‍රමයකින් නමුතිතා පහසුවෙන් අනුන්ගේ වැරදි මතු කරගන්නවා. නමුත් තමන්ගේ දෝෂයන් තමන්ගේ වැරදි ලිහිණි වැද්දෙක් ලිහිණින් වල්ලා ගැනීම සඳහා කොලාතු වලින් ආවරණය වෙලා රැකෙන්නේ යම්සේද තමන්නේ කොලාතු වලට මුවාවන්නේ යම්සේද ඒ විදිහට තමන්ගේ වැරදි වලින් මුවා වෙලා නොපෙනී සැඟවි ඉන්න උත්සාහ කරනවා නැත්නම් එය සැඟවුණු ස්වરૂපයෙන් පවතිනවා තමන් දකින්නේ නැහැ. නමුත් පින්නතුනි අපි හැමදෙනාටම වැදගත් වෙන්නේ මේ සහල් වලින් මතු කරගන්න දහය යාමෙන් අනුන්ගේ වැරදි මතු කර ගැනීම නොවේයි. මේ සැඟව තිබෙන Tamanගේ දෝෂයන් මතු කර ගන්නට පුළුවන්කම ලැබුණොත් අන්න ඒ දෝෂයන්ට ධර්මානුකූලව පිළියම් කොට මේ සංසාර දෝෂය දුරු කර ගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා වෙන්ම පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට ඕනෑ කරනවා Tamanගේ උභය ලෝකාර්ථය පිණිස වන මේ ධර්මය ශ්‍රවණය කොට ඒ ධර්මානුකූල ප්‍රඥාව ලැබ එහි කටයුතු කොට Tamange විමුක්තිය සලසා ගන්නට කල්පනා කරන්න ඕනේ කරනවා. අද දවසේදී මේ උදෑසන කාලේ ධර්ම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් වෙන් කරන්නට යෙදුණු ගාථා පාඨය ධම්මපදයේ චිත්තවග්ගේන ගාථාවක්. මේ ගාථාව මාතෘකා කර ගන්නකොටම අපට ඒ වග්ගය ගැන සඳහන් කරනකොටම පැහැදිලි වෙනවා මෙහි මූලිකවම කතා කරන්නේ Tamanගේ සිත ගැන කියලා. ඇත්තටම අපි කොතෙකුත් මේ සිත සහ සිතේ ස්වභාවය ගැන සාකච්ඡා කරනවා සාකච්ඡා කරලා තියෙනවා. අනේකාකාරයෙන් ඒ සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ තරම්ම සංකීර්ණ වෙන නිසා. අද තේමා පාඩය හැටියට Tamanගේ මනස දැහැමි බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණයයි සඳහන් කරන්නට යෙදුනේ. විශේෂයෙන් අද මාතෘකා කරගන්නට යෙදුණු ගාථාවේ කියන්නේ අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ණති අනවට්ඨිත චිත්තස්ස කියලා කියන්නේ එක් අරමුණක ස්ථිරව නොපිහිටි සිතක් ඇති සද්ධම්මං අවිජානතෝ සද්ධර්මය නොදන්නා පරිප්ලව පසාදස්ස ඉල්පෙන නොයසේනම් චපල සෙලවෙන ශ්‍රද්ධාව ඇති තැනැත්තා පඤ්ඤාන පරිපූර්ණති ප්‍රඥාවෙන් යුක්ත වෙන්නේ නැහැ. නොයසේනම් එයා ප්‍රඥාව පුරන්නේ නැහැ කියන එකයි මේ ගාථා පාඨයේ අර්ථය වෙන්නේ. පින්නතුනේ ධර්ම ශ්‍රවණය කරන ඔබ අප හැමදෙනාම දන්නවා. උත්පත්තියෙන් අපට ප්‍රඥාවෙන් පිරිපුන් සිතක් උරුම වෙලා නැහැ. එසේ අපට පෙර භවයන්හිදී ප්‍රඥාවෙන් පිරිපුන්වන්නට පුළුවන්කම ලැබුණේ නම් මේ අනන්ත සංසාරයේහි තවත් නවාතැන් පොලක මෙලෙස රැඳෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඒ තත්වයටපත් වෙන්නට බැරි වුණු නිසා තමයි අද මේ ධර්ම සාකච්ඡාව කරන වෙලාවේදීත් අපි මේ නිහිමත ජීවීන් සත්වයින් හැටියට ජීවත් වෙන්නේ. උපදින්නේ නැත්නම් ඉපිද සිටින්නේ. එනිසා මූලික වශයෙන්ම අපි තේරුම් ගන්න ඕනෑ කාරණය තමයි අපට මේ ධර්මානුකූල වූ අරමුණක එහෙම නැත්නම් අප මේ දිවා රාත්‍රී දෙකේ ධර්ම ශ්‍රවණය කරමින් වත්පිළිවෙත් පුරමින් අපේක්ෂා කරන අරමුණ කරා යෑම සඳහා ඒ මගෙහිම ඒ අරමුණෙහිම පිහිටි සිතක් නොමැතිවීම කියන දුර්වලතාවයෙන් අපි පෙළෙනවා. ඒකට ප්‍රධාන හේතුව සහ ඒහා සමගම අපෙන් ගිලිහුණු ඊගාව කාරණය තමයි සද්ධම්මං අවිජානතෝ සද්ධර්මය නොදැනීම කියලා කිව්වේ. මෙතන සද්ධර්මය කියනකොට කෙනෙකුට මතකයට එන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවයයි අපි සාහිත්‍යයේ සම්මත කරන ස්වාසෝදාසක් ධර්මස්කන්ධය ත්‍රිපිටකය වර්තමාන මුද්‍රණයෙන් 50 ගණනක් වන පොත් මෙලෙස යම් කෙනෙකුට හිතන්නට පුළුවන්. නමුත් වෙනතුනේ මේ ධර්මය කියන වචනය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියන එක මෙහෙම පොත්වලට හෝ එහෙම නැත්නම් කරුණුකාරණා වලට සීමා වෙනවාට වඩා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය වූ ධර්මයන් අපි දැනගෙන තිබෙනවාද ඒ තුල අපි අපේ අවිද්‍යාවන් නැති කරන්නට විද්‍යාව නැත්නම් ධර්ම අවබෝධය ලබන්නට තරම් ධර්මය දැනගන්නවාද කියන එකයි වැදගත් වෙන්නේ. එනිසා මේ සද්ධම්මං කියනකොට බුදුහාමුදුරන්ගේ දේශනාව තැනක අපිට සාරාංශව ගන්නට පුළුවන් චතුරාර්ය සත්‍යය හැටියට. තවත් විටක අපිට මේ ගන්නට පුළුවන් මේ දේශනාවම පැහැදිලි කරන හැටියට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හැටියට. මේ කවරම තලයකින් නමුත් ධර්මය නොදැනීම යම් කෙනෙකුගේ මේ මනස ස්ථාවර නොවීමටත් සංසාර ගමන් මඟ දිගු වීමටත් හේතු වෙනවා. ඒ වගේම ධර්මය නොදන්නාකම නිසාම මනස අරමුණෙහි නොපිහිටි නිසාම අපට සිද්ධ වෙන තුන්වැනි කාරණය මෙතනින් පැහැදිලි කරන්නේ පරික්ලව පසාදස්ස අපිට මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි බුද්ධ ආදී අටතැන් කෙරෙහි පවත්නා ශ්‍රද්ධාව බොහෝ විට වැනෙන ස්වභාවයෙන් යුක්තයි ඇතම් කෙනෙක්ගේ. එම නිසා ප්‍රඥාවන්ත වන්නට නම් ධර්මය අවබෝධ වන්නට නම් මේ කරුණු කාරණාවන්හි මනා අවබෝධයක් තිබෙන්නට ඕනෑ කරනවා ඒ සඳහා සුදුසු අරමුණු වල මනස තිබෙන්නට ඕනෑ කරනවා මේ ගාථාව සහ මේ දේශනාවේ අර්ථ කාරණා පැහැදිලි කරන්නේ චිත්තහත් තෙරුන් වහන්සේ මුල් කරගෙන මේ නිදාන කතාවේ හැටියට දක්වන එහි කියවෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි එක්තරා ගොවියෙක් ගැමි මිනිසෙක් Tamanගේ ගවයින් මං මුලා වෙලා අතුරුදහන් වුණාම ඒ නැති වුණු ගවයින් සොයාගෙන වෙහෙස මහන්සි වෙලා භික්ෂූන් වහන්සේලා වැඩ සිටි වෙහෙරට පැමිණෙනවා. ඒ පැමිණෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේත් මහා සංඝයා වහන්සේත් මේ ආව ගොවි පුත්‍රයා කුසගින්නෙන් පෙළෙන බව දැනුණහම තමන් වහන්සේලා පිණ්ඩපාතයෙන් ලද මිහිරි ආහාර මේ පුද්ගලයාට දහවල් ආහාරය සඳහා පිරිනමනවා. ඊ타ත්ම ප්‍රණීතවත්ව මහා සංඝයා කෙරෙන් සදැහැති ජනතාව පිදු ඒ ආහාර උන්වහන්සේලා වළඳා ඉතිරි වුණු කොට්ටාස තාමත්ම ප්‍රණීතව තිබුණා. මේ ප්‍රණීත ආහාර අනුභව කළ ගැහැවි පුත්‍රයා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා අද විශේෂ යමක් පන්සලේ තිබුණාද? එහෙම නැත්නම් අදට විශේෂ ආහාරයක්ද මේ? මෙලෙස ආහාරයක් උපන්නේ කෙලෙසද කොහොමද කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා මේ ගොවි පුත්‍රයාට පැහැදිලි කරනවා, ගොපල්ලාට පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේලාට මෙලෙස ප්‍රණීතවත් ආහාර මිනිස්සු පූජා කරනවා. ඒ නිසා මෙලෙස ආහාර උපදිනවායි කියලා. ඒ වෙලාවේ ඔහු සඳහන් කරනවා මම කෘෂිකර්මාන්ත ආදී කටයුතු කරන මේ විදිහට ගවයින් රැක බලාගෙන කටයුතු කරනවා නමුත් මටවත් මෙහෙම ප්‍රණීත ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට යම් අදහසක් ඇති වෙනවා මේ වික්ෂුන් වහන්සේලා ඉන්න විදිහට තමනුත් පැවිදි වෙස් ගත්තොත් Tamanටත් ප්‍රණීත ආහාර ලැබෙනවා නේද කියලා. එහෙම හිතාගෙන Tamanගේ ආහාර ප්‍රත්‍යලාභය ගැන සලකලා මේ තැනැත්තා පැවිද්ද ලබනවා. පැවිදි වෙලා ප්‍රණීතවත් ආහාර ලබලා ශරීරය පුෂ්ටිමත්ව හැදුනහම ටික දවසක් ගියාම නැවත මෙයා සිව් රත හැරලා දාලා ගෙදර යනවා. මේ විදිහට සය වතාවක් පැවිදි වෙලා Tamanගේ කය පුෂ්ටිමත් වෙලා ප්‍රසන්නතාවයටපත් වුනහම මේ පුද්ගලයා සිවුරවත් හැරලා ගෙදර ගියා. මෙහෙම හය වතාවක් ගිහිල්ලා එක දවසක් Tamanගේ කෘෂිකාර්මාන්තාදී කටයුතු කරලා ගෙදර එනකොට ඒ කාලේ වෙනකොට එයාගේ බිරිඳ ගැබ්ගෙනයි හිටියේ දරු ප්‍රසූතිව සෝදානම්ව සිටි ආසන්න කාලයක මෙයා ගෙදර එනකොටම දකිනවා Tamanගේ ගැබ්ගෙන සිටින බිරිඳ ගිහි නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවේ වෙනකොටත් ඔහු හිතමින් හිටියා හත්වෙනි වතාවටත් මහාන වෙන්න ඕනේ කියලා. ඒ සඳහා වන රෙදිත් ගෙදර තිබුණා. ඉතින් මෙහෙම කල්පනා කරලා අර අඳන සිවුර ලබා ගන්නට යනකොට තමයි බිරිඳ ඉන්නවා දකින්නේ. නිදාගෙන ඉන්නේ බිරිඳගේ ස්වરૂපය දැකපුවාම මේ තනත්තාට මතක් වෙන්නේ උද්දුමාතක එහෙම නැත්නම් මේ මියගිය මල කුණක දේහයක ඉදිමුණු සිරුර. ඒ නරක් වෙලා ඉදිමුණු සිරුරක් හා සමානව අතපය ඉදිමිලා ඉන්න මේ බිරිඳගේ ස්වરૂපය දැක්කහම උපදිනවා පිළිකුල් සංඥාව. ඒ ගැන උපන්න පිළිකුල නිසාම ඒ අඳිනය අඳෙමින්ම විහාරයට යනවා. මග යනකොටත් ඔහු කල්පනා කරන්නේ ඒ සිරුරේ අසාරතාව, අනිත්‍යතාව, ඒ මල දේහයක් වැනි වූ සිරුරක ඉදිමී ගිය ස්වરૂපය ගැනයි ඔහු කල්පනා කරන්නේ මෙනෙහි කරන්නේ. මේ නිසාම යම් විදිහකින් Tamanගේ මනසට අපේ මනාපයයි අල්ලා ගන්නා සිරුරෙහි යථා ස්වභාවය පිළිබඳ විශේෂයෙන් ඔහු යලි යලි මහාන වෙන්නේ පැවිදි වෙන්නේ ශරීරය ප්‍රසන්න පුෂ්ටිමත්ව මේ මාංශ ලාභය ලබා ගන්න ඕන නිසා පුෂ්ටිමත් සිරුරක් ඕන නිසා ඒ කෙරෙන් උපදින මේ පිළිකුල් සංඥාවෙන්ම ඔහු ගමන් කරනවා විහාරයට විහාරයට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලා හිටිනවා මාව පැවිදි කරන්නයි කියලා මේ තැනත්තා චිත්තහත්ත වෙන්නේ චපල සිතක් තියෙන නිසා කලින් කාලට පැහැදෙන කලින් කාලට අපැහැදෙන මේ සාවර හිතක් නැති නිසාමයි චිත්තහත්ත කියලා නම් වෙන්නේ. වික්ෂුන් වහන්සේලාම යහුට චිත්තහත්ත කියලා නම දානවා. ඉතින් මෙයාගේ හැටි දන්නා නිසා ඈබෝ පැවිදි කරන්න බෑ. ඔබ හය වතාවක් ගියා. ආය මහාන කළත් ඔච්චරයි ඔබ යන්නේ කෙනේ කරන්නේ කියලා කියනවා. නෑ මට තව එක පාරක් අවස්ථාවක් දෙන්න මම යලි යන්නේ නෑ කියලා කියනවා. ඒත් මේගොල්ලෝ වැඩි එකඟ වෙන්නේ නැති වුණත් කොහොම හරි මේ සිද්ධාර්ථ පැවිදි කරවනවා. ඒ වෙනකොටත් ඔහු සෝවාන් ඵලයටපත් වෙලා අර කීව අසුභ සංඥාවෙන්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනා ඥාණය පහළ කොටගෙන ඕ ක්‍රමයෙන් රහත් භාවයටපත් වෙනවා. ටික කාලයක් ගියාම වික්ෂුන් වහන්සේලාට තේරෙනවා මේ චපලසිතක් ඇති මිනිසයා හය වතාවක් ගියා. මීට පෙරත් අනන්තවත් මේ යම් සිරුර හැදුනහම යනවා මෙයා. නමුත් මේවා අර ගියේ නෑ තාම. ඒ නිසා ඔහුගෙන් අහනවා මොකද චිත්තහත් නොගියේ ගෙදර යන්න හිතන්නේ නැද්ද කියලා. මම චිත්තහත්ව සිටි කාලේ ගිය බව ඇත්ත. නමුත් මම ආයි කිසිදු දවසක ඒ ගමන යන්නේ නැහැ කියලා අවධාරණය කරනවා. එයින් තේරුම් ගන්නවා යම් පිරිසකට හිතෙනවා එහෙමනම් මොකක් හරි විශේෂයක් තේනවා මෙතන කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ගිහිලා මේ කාරණේ කියනවා. එවිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඔහු චිත්තහත්ව ඉන්න කාලේ චපල සිතක් ඇති කාලයේසේ කලාට දැන් මේ තැනැත්තා අරහත් භාවය ලබාගත් කෙනෙක්. ඒ නිසා ඔහු යලි ගිහි ගෙයි සැප ප්‍රාර්ථනා කරන කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ නිසා මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා පෙන්නනවා යම් කෙනෙක්ගේ සිත අනවට්ඨිත චිත්තස්ස ඒ කර්මුණක ස්ථිරව මනස නොපිහිටා සද්ධම්මං අවිජානතෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සද්ධර්මය නොදන්නා බව නිසා ඇතිවන්නා වූ පරිප්ලව පසාදස්ස සෙලවෙන ප්‍රසාදය ඉල්පෙන ශ්‍රද්ධාව නොයසේනම් නොපිහිටි ශ්‍රද්ධාව කියන කාරණා නිසා යම් කෙනෙක්ගේ ප්‍රඥාව නොපිරෙන බව ඇත්ත. නමුත් අනවස්සුත චිත්තස රාගයෙන් තෙත් නො සිතක් ඇති කලෙහි අනන්වාහත චේතසෝ ද්වේෂයෙන් පහර නොලැබූ සිතක් ඇති කලෙහි පුඤ්ඤ පාප පහේනස්ස මේ පුණ්‍ය පාපාදී කර්ම දුරුකොට ඒකාන්තයෙන්ම නත්ති జాగරතෝ භයං මේ අවදිව සිටින රහත් බව රහතන් වහන්සේ බවට පත් වෙලා කෙලෙස් බය දුරු කරනවා කියලා සඳහන් කරනවා. මේ ජාගර ධර්ම කියන්නේ මොනවද? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කියන ජාගර ධර්මතාවයන්හි යම් කෙනෙක් රැඳුණාම ඒ තුලින් ඒ කෙනා නැගිට්ටාම අවදි වුණාම ඒ කෙනා යලි කිසිදු කාලයක මේ සංසාර දුක්ඛයට නැත්නම් ක්ලේශයන්ට බියවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එනිසා භික්ෂුන් වහන්සේ යම් කලෙක චිත්තහත්ත නමින් හඳුනාගත්ත කෙනාට මුලින් සඳහන් කළ ගාථාව අදාළ වුණාට දෙවැනි ගාථාව නැත්නම් මනවසුත චිත්ත සනංවාහත චේතසෝ පුඤ්ඤපාප පහිනස නත්ති జాగරතෝ භයං කියන මේ ගාථා පාඨයෙන් පැහැදිලි කරන జాగර ධර්මයන්හින් ධර්මයන්ගෙන් අවදිව නැගිටුණු රහතන් වහන්සේ නමින් වර්තමානයේ හඳුනාගත හැකි මේ චිත්තහත් භික්ෂුව ස්ථාවරයි ධර්ම මාර්ගයේ යලි ඔහු ක්ලේශයන්ට බය වෙන කෙනෙක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ නිසා පින්නතුනි අපි හැමදෙනාටම ජීවිතයේ තියෙන පාඩම් කිහිපයක් තියෙනවා. මේ ગાථා ධර්මයන්ගෙන් අවධාරණය කරන චිත්තහත් තෙරුන්ගෙන් හෝ ඒ උපාසකගෙන් අපිට ගත හැකි ජීවිතාදර්ශ බොහොමයක් තියෙනවා. ඇතැම් වෙලාවට අපි සමහර කෙනෙකුගේ මානසික ස්වરૂපය මතු පිටින් බලලා විවේචනය කරනවා. නමුත් ඇතැම් නොසලකා හරින காரணාවන්හිත් සැඟවුණු යථාර්ථ තිබෙනවා. එක නිදර්ශනයක් කිව්වොත් චිත්තහත්ත මුලින්ම පැවිදි වෙන්නේ කෑමට ගිචුව. ආහාරයට තියෙන ඇල්ම නිසා. ආහාරයට තියෙන ඇල්මට කෙනෙක් පැවිදි වුණාම අදටත් ඇතැම් වෙලාවට එහෙම සිද්ධ වෙනවා. නමුත් ඒක තුල සැඟවුණු යම් අර්ථයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සංසාර දුක, Taman විඳින දුක දැකලා තමයි අබිනිෂ්ක්‍රමණය කරන්නේ. එතකොට ධර්මයේ හැබෑවටම දැක්කා වෙන්නේ, ධර්මයේ පිහිටියා වෙන්නේ නෙක්ඛම්ම නැත්නම් නෛෂ්ක්‍රම්‍ය අත්හැරවා පැමිණීම නැත්නම් අත්හැරීම කියන කාරණයට ආවට පස්සේ යම් කෙනෙකුට නෙක්ඛම්ම සංකල්පය පහළ වෙන්නේ නැත්නම් නෛෂ්ක්‍රම්‍ය අත්හැරීම පහළ වෙන්නේ නැත්නම් එතන තියෙනවා දෝෂයක්. ඇයි? අල්ලා ගැනීම රාගය බන්ධනය එතන තියෙනවා. හැබැයි ධර්මයට ඇති කැමැත්ත වැඩෙන්නේ නෛෂ්ක්‍රම්‍ය වැඩෙනවත් එක්කමයි. මේ බුදුහාමුදුරන්ගේ දේශනාව පෙන්වලා දෙන්නේ එතකොට ජාති, ජරා, ව්‍යාධි, මරණ, පිය විප්‍රයෝග, අප්පිය සංපයෝග ආදීන් තමයි මේ දුක දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඔබට මතක නම් එහිදීම පැහැදිලි කරනවා තවත් එක දුකක් ගැන. ඒ තමයි ආහාර සපයා ගැනීමට ඇති දුක. ආහාර නැතිවීම කියන එකත් නැත්නම් ආහාරයේ උපද්දවන්ට කරන වෙහසත් මේ දුක් වලින් එකක්. එහෙමනම් මේ අපේ කතාවේ සඳහන් වෙන චිත්තහත්ත නැමැත්තාගේ පළවෙනි කාරණය උනේ මේ දුගී බව නම් වූ දුක නැතිබරිකම නම් වූ දුක ඒ නිසා තමයි ඔහුට ආහාර සොයා ගැනීම දුකක්ව දැනුනේ ඒ දුකත් එක්තරා හේතුවක් ඒ කලකිරීලා මේ මගට එන්ට හයවතාවක් ගිය බව ඇත්ත නමුත් යම් විදිහක තියෙන මේ දුගී බව නම් වූ දුක ආහාර සපයා ගැනීමේ දුක නම් වූ දුකද මේ සසර කල කිරෙන්ට තියෙන එක්තරා හේතුවක් හැටියට බුදුහාමුදුරු දේශනා කරලා තිබුණා. එහෙමනම් චිත්තහත්තට ඒ කාරණේ තිබුණාද නැද්ද? තිබුණා. ඒ ආහාර සපයා ගැනීමේ දුක නොයසේනම් දුගී බව නම් වූ දුක නිසා තමයි අර ආහාරයට කැමැත්තෙන් පැවිදි බව ලබන්නේ. නමුත් චිත්තහතර ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා සප්පාය කමඨහනක් ලැබුණේ නැහැ. ඇයි සප්පාය කමඨහනක් ලැබුණේ නැහැ කියලා කියන්නේ? සප්පාය කියන්නේ සුදුසු ගැළපෙන අරමුණක් ලැබුණේ නැහැ යථාර්ථය පසක් කරගන්න. ඒ ලැබුණේ අහඹු ලෙස හත්වෙනි වතාවට මහාන වෙන්න යන්න ඕනේ කියලා අර මහන්සියලා මහන්සියලා අදුගී බවින් තැලිලා ගෙදර ඇවිල්ලා යන්න ඕනෑ කියලා හිතන වෙලාවේ තමයි ඔහුගේ මානසික පීඩාවත් එක්කම ඔහුට පෙනුණා උද්ධමාතක ඉදුමුණු මලකුණක් වැනිව පෙනුණා ශරීරය. ඇතර මේ කතාවේ කියන හැටියට මේ චිත්තහත් කොයිතරම් චපල සිතක් තිබුණාද කිව්වොත් ඔහු අර අඳන රෙද්ද ගෙදර තිබුණේ කැඳමින්ම වෙහෙර දිහාට යනවා දැකපු නැන්දම්ම ඇවිදිලා බලනවා මොකක්ද මේ වෙච්චි කලබගෑනිය හදිසියේ කියලා. ඇයත් දකිනවා අර ඔහුගේ බිරිඳ ඉන්න විලාසය. ඒ දැක්කහම පහරක් දීලාම කියනවා මොකද්ද ඔය ඉන්න විදිය මේ මිනිහා ඔන්න ගියා කලකිරිලා කියලා. එහෙමම කියනවා සාමාන්‍ය ගැමි වහරේ. ඔය මිනිස්සයා ඔබ ඔය ඉන්නා විදියට කලකිරිලා ගියා යන්ටාන් ආපහු දැන් මේ ඔබ ඉන්නේ දරුවෙක් ලැබෙන්න නේද කියලා. ඒ වෙලාවේ ඔහුගේ බිරිඳත් කියන්නේ නෑ ඔය ගියාට ආපහු වෙයි. කොහොම ගිහිල්ලා ඔය ඉතිසරලා තාවනේ කියලා කියනවා. ඉතින් එතකොට එදා දැන් අපි දන්නා ඔය සප්පාය කමඨහන් කියනකොට අසුභ භාවනාදී ගැන කියනකොට කියනවා මේ මාංශලාභේ නැත්තම් මේ මස් ගොබ ආදියට වැඩි අලුමක් දක්වන කැමැත්තක් දක්වන ඒ කෙරෙන් රාගේ උපද්දවන අයට තියෙන එක තමයි ඔය උද්ධමාතක කියන කමඨහන නැත්නම් ඔය ඉදිමුණු ශරීරයක් නැත්නම් මලකුණක් දැක්කහම ඒ අයට ඒ Taman බැඳිලා ඉන්න කාරණේ තියෙන අර්ථකභාවය වැටහෙනවා. ඒ නිසා ඒක සප්පාය කමඨාණක් ඇරෙට දක්වනවා. ඒ විස්තර කරනකොට කියනවා දත් ආදී දේවල් වලට වැඩි ඇල්මක් දක්වන අයට අට්ටි ඇටසැකිල්ලක් සප්පාය කමඨාණ හැටියට ගන්න එක හොඳයි වාගේ හැටියට දිගට පැහැදිලි කරනවා. මේ ධර්ම ශ්‍රවණය කරන සදැහැති පින්නතුන් භාවනාව පිළිබඳව කමඨහන් පිළිබඳව දන්නා නිසා ඒ අරමුණු සහ සප්පාය කමඨහන් ගැන යම් ප්‍රමාණයකට දන්නවා. ඉතින් මේ චිත්තහත්ත කියන කෙනාට සෝවාන්ව රහත්භාවය දක්වා ගමන් කරන්නට බලපෑවේ ඔහු දැක්ක අර බුද්ධමාතක කියන රසප්පාය කමඨහන. ඒ කමඨහන් අරමුණින්ම තමයි ඔහු රහත්භාවය ලබන්නේ. ඉතින් ඒක නිසා අපිට යම් යම් කාරණාවන්හිදී ඔහු මුලින් පැවිදි වෙන ස්වરૂපය තුල වුණත් යම් සැඟවුණු යථාර්ථයක් තිබුණා. ඒක මල්පල ගැනුනේ ඒක යම් ධර්මානුකූල ඵල සාධනයක් උදෙසා ගමන් කළේ ක්‍රමක්‍රමයෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ චිත්තහත්ත වේල සහඳුන්වලා දීලා දැන් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කිව්වනේ මෙහෙමයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ චිත්තහත්ත රහත් වෙලායි ඉන්නේ දැන් කියලා. එහෙම පැහැදිලි කරුවෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චිත්තහත්ත විතරක් නෙමෙයි ඔය කුද්දාල ජාතකය ආදීයේදී මේ බුදු වෙලා ඉන්න මම බෝධිසත්ව අවදීයේදී පවා මෙහෙම අවස්ථාවන්ට පත් වෙලා තියෙනවා කියලා. ඒකෙදි කියන්නේ ඔය කුද්දාල පඬිත කියලායි හඳුනාගන්නේ බෝසත්යන් වහන්සේ. ඉතින් බෝසත්යන් වහන්සේ ඒ කාලෙත් යම් විදිහකින් අබිනිෂ්ක්‍රමණයන් කළා. ඒ කියන්නේ Taman ගෙවන සාමාන්‍ය ජීවිතයෙන් ඉවත් වෙලා ගිහලා යම් යම් කාලච්ඡේද බණ භාවනා කරලා ආව අවස්ථාවක් තමයි මේ කුද්දාල ජාතිකෙන් කියන්නේ. මේකේ කියන හැටියට මේ කුද්දාල කියන එකේ තේරුම ඇතර මුදැල්ල කියන එක. ඒ නම හැදෙන්නත් හේතුවක් තිබුණා. ඒ මේ කතාවේ කියවෙන හැටියට මේ කුද්දාල නමින් අන්වර්ථනාවෙන් හඳුනාගත්ත කෙනා හාර මාසයක් වහින කාලේ නැත්නම් වැසි තියෙන කාලේ විශේෂ මෑත වර්ගයක් වපුරලා ආදායම් ලබනවා. ඒ ආදායම් ලබලා ඒ හාර මාසෙදී අවශ්‍ය භෝග ලබලා උදැල්ලයි අර ලැබපු ශස්‍ය වලින් නැලි භාගයකුයි ඉතුරු කරලා gedara තියලා හිමාල වනයේට යනවා භාවනා කරන්න. අට මාසයක් හිමාල වනයේ භාවනා කරලා හාර මාසයක් ගෙදර ඇවිල්ලා අර තියලා යන නැලි භාගයක මෑටයි උදැල්ලයි අරගෙන වැඩ කරලා ආපහු යනවා. මෙහෙම හය වතාවක් හිමාල වනයේට ගිහිල්ලා අට මාසයක් භාවනා කරලා හාර මාසෙ ගානේ ගෙදර හිටියා. මෙහෙම හයවෙනි වතාවේ ගියාම යලි ගෙදර එන්න හිතෙනවා. මෙයා කල්පනා කරනවා ඇයි මට මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්න හේතුව තමයි උදැල්ලයි අර මෑට නෙලි භාගයයි. ඕකට කොයිතරම් ගිජු වෙනවද කිව්වොත් අට මාසයක් යනකොට හිතෙනවා අර නැලි භාගේ ඇටක් තියෙනවා උදැල්ලක් තියෙනවා යන්න ඕනේ ගෙදර කියලා හිතෙනවා. මෙහෙම හිතන නිසා අවසානයේ මෙයා තීරණයක් ගන්නවා මට මේ දිගටම බවුන් වඩන්න තියෙන බාධාව තමයි මේ මෑට නැලි භාගයයි උදැල්ලයි. ඒ උදැල්ලට තිබ්බ පෙම්බැන්ද නිසා තමයි මෙයාට කුද්දාල කියලා නමක් හැදෙන්නේ. කුද්දාල කියන්නේ උදැල්ලට කියලා මං කියවනේ. ඉතින් ඒක නිසා ගෙදර ඇවිදිලා ඒ උදැල්ල කෙලවරේ බැඳලා අර මේ මෑට නැලි භාගේ යනවා ගඟක් ළඟට. ගිහිල්ලා මේ උදැල්ල ඔළුව වටේ රවුන්ඩ් තුනක් කරකලා ඇස් පියාගෙන වීසි කරනවා ගඟ මැදට. මේක විසි කරලා කියනවා ජිතං මේ ජිතං මේ මම දිනුවා මම දිනුවා කියලා මහා හයියෙන් කෑ ගහනවා මේ පෙර බෝධිසත්වයන් වහන්සේනේ මෙහෙම ශබ්ද නගලා කෑ ගහනකොට ඊට ටිකක් එහායින් හිටියා බ්‍රහ්මදත්ත රජුරෝ යුද්ධයක් දිනලා ඇවිල්ලා මහා සේනාවක් ජයග්‍රහණය කරලා ඇවිල්ලා හිටියේ රජුරු අහනවා ඈ මමනේ යුද්ධේ දිනලා ආවේ නුඹ මොකද මේ මම දිනුවා මම දිනුවා කියලා කෑ ගහන්නේ කියලා ඒ වෙලාවේ කියනවා බ්‍රහ්මදත්ත රජතුමනි ඔබ දිනුවේ බාහිර දිනුමක් මම දිනුවේ අභ්‍යන්තර දිනුමක් ඒ නිසා මගේ අභ්‍යන්තර ජයග්‍රහණය මම මගේ මට ගිහිගෙයි බැඳිලා හිටපු මගේ භාවනාවට බාධාවක් වෙච්චි අර මෑට නැලි භාගයයි උදැල්ලයි මං වීසි කළා මං ඒ බන්ධණයෙන් මිදුණා ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය නෙක්ඛම්ම අත්හැරීමෙන් මම දිනුවා. ඔබ බාහිර ජයග්‍රහණයක් කළා ඒක අත්හැරියා නෙවෙයි අල්ලාගත්තා කියලා පැහැදිලි කරනවා. මෙහෙම සාකච්ඡාව යනකොට බ්‍රහ්මදත්ත රජුරෝ මේ කුද්දාල පඬිත කෙරෙන් පැහැදිලා ඒ සහ පිරිසත් එතනින් ආව ගිය බොහෝ පිරිස මේ කුද්දාල පඬිතයන්ගෙන් ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා මේ අය තවුස් පිරිසක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ ළඟින් ගලා ගිය ගඟෙහි ජලය අරමුණු කොටගෙන නැත්නම් ආපෝ කසිනේ වඩා ඒ අය යම් විදිහක ධ්‍යාන ලබා බ්‍රහ්ම ලෝකෝ උප්පත්ති ලැබු බවත් සඳහන් වෙනවා කුද්දාල පඬිතු සහ පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ කුද්දාල ජාතකයේ ගෙනහැර දක්වමින් චිත්තහත් තෙරුන් වහන්සේගේ ජීවිතයද සම්බන්ධ කරමින් පැහැදිලි කළේ හැමෝම Tamanගේ ජීවිතවල Tamanට සප්පාය කසිනයක් තුල ධර්ම අවබෝධ කරන බව ඇත්ත. නමුත් Taman අල්ලාගත් යම් යම් දේවල් එක්ක බොහෝ අයගේ ජීවිත ක්‍රියාත්මක වෙනවා. නෙක්ඛම්ම නෛෂ්ක්‍රම්‍ය අත්හැරීම පුරුදු නොකරන්ට හේතුව ඒ අල්ලා ගැනීමයි, ඒ අරමුණු වල බැඳීමයි. මේකට බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිරන්තරයෙන්ම කරුණු කාරණා පැහැදිලි කරනවා. දේවදා සූත්‍රය කියලා අපි දන්නවා සූත්‍රයක් වෙනවා මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ දේවදා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දීර්ඝව පැහැදිලි කරනවා ජෛනයින්ගේ මේ කාය දණ්ඩේ මුල් කරගත්ත කර්මයන්හි નિરර්ථක බව. ඒ පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි කොටාංශෙදි පැහැදිලි කරනවා තමන් වහන්සේගේ ශාසනය කොහොමද අර්ථය දැනගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ධර්ම අවබෝධ කරා යන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එහිදී උන්වහන්සේ එක්තරා නිදර්ශනයක් පෙන්වලා දෙනවා. ඒ තමයි අපිට ඕනෑම එකක් දුකක් වෙන්නේ යම් අන්තයක ඉඳලා ඒක මම මගේ කියලා අල්ලාගත්තහම. දැන් මේ චිත්තහත් තෙරුන්ගේ සිත දැහැමි වුණේ ඇයි? ධර්මානුකූල වුණේ ඇයි? දමණය වුණේ ඇයි? ඒකට හේතුව තමයි Taman අල්ලාගෙන හිටපු දේ අත්හරින්නට තරම් ධර්මානුකූල ප්‍රඥාවෙන් දකින්නට පුළුවන්කම ලැබීම. පුද්දාල පඬිතයන්ට මේ අබිනිෂ්ක්‍රමණය කරනවායි කියන එක නැත්නම් බවුන් වඩනවායි කියන එකට ස්ථාවර වෙන්න පුළුවන්කම ලැබුණේයි. අර දි รา යන නිස්සාර වුණු යමක ඇලුණු සිතට වඩා දැහැමි තැනක නැත්නම් මේ ධර්මාවබෝධ කරන තැනක සිත අබිනිෂ්ක්‍රමණයට යොමු කරන්න නැත්නම් නෙක්ඛම්මයට යොමු කරන්න පුළුවන් වුණ නිසා. ඒ වගේම මේ කතාවෙන් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ දේවදා නම් නගරේ නැත්නම් දෙව්දහ නම් නගරේ ඉඳලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කාරණේ කුමක්ද යම් විදිහකින් කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ අල්ලාගත් යම් යම් දේවල් තමන්ව පාලනය කරනවා ඒවා විසින් Taman නොහිතන විදිහට Tamanගේ සිත කලබලයටපත් කරනවා. ඒ නිසා මේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියල්ල උපදිනවා. ඒ නිසා මේ සියල්ල අත්හරින්න නම් තියෙන පළවෙනි කාරණය තමයි අවබෝධයෙන් යුක්තව ජීවිතය දකින්න එක. ඒ නිසා මේ දේවදා සූත්‍රයේදී බුදුහාමුදුරුව පැහැදිලි කරනවා යම් තරුණයෙක් මේක නිදර්ශනයක් යම් තරුණයෙක් Taman හදවතින්ම ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ Taman හදවතින්ම ආදරය කරන ගැහැණු ළමයා Taman වෙන කෙනෙක්ට උරුම වෙනවට අකමැති. නමුත් Tamanගේ කැමැත්තට පිටින් වෙනත් තරුණයෙකු සමග ළඟින් ඉඳගෙන ඇඟේ දැවෙතෙමින් මහා හඬින් සිනාසෙමින් කතා කරමින් ඉන්නවා දකිනවා. ඒ වෙලාවේ ඔහුගේ හිතට යම් විදිහක දුකක්, තැවීමක්, වේදනාවක් උපදිනවා. මේ තාපය වේදනාව නිසාම මේ තැවීම වේදනාව නිසාම ඔහු කිහිප වරක් Taman ආදරය කරන තරුණියට අවවාද කරනවා එහෙම කරන්නට එපා මම ඔබට ඇත්තටම ආදරෙයි. මේ අහවල් තරුණයා සමග ළඟින් ඉඳගෙන තෙපලමින් මහාඳින් සිනාසෙමින් කතා කරමින් එහෙම කරන්න එපා. ඒක මට දුකක් වේදනාවක් කියලා. හැබැයි මේ අවවාදේ දීලත් පස්සේ නැවත ඔහු දකිනවා යලි යලි මේ දෙයම සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඔහු තේරුම් ගන්නවා මේක අවවාද කරලා හදන්න පුළුවන් තත්වයක් නෙවෙයි. මම ජීවිතයේ ආඹුලස මගින් හමු වුණු ඇයට ආදරය කිරීම නිසා රාගයෙන් බැඳීම නිසා ඇලීම නිසා මෙහෙම සිද්ධ වෙනවා. ඒ නිසා මට දැන් ඇති වෙන්නේ ශෝකය, තැවීම, දුක, වේදනාව පමණයි. එනිසා කළ හැකි හොඳම දේ තමයි මේ බැඳීම අත්හරින එක. මේ ප්‍රඥාවන්ත තරුණයා Taman එතෙක් ආදරය කළ බැඳුණු කෙනාව අවවාදෙන් හදන්නට බැරි නිසා යහපත යහපත් ආකාරයෙන් Tamanට අවශ්‍ය විදිහට පවත්වන්නට බැරි නිසා ඔහු උපේක්ෂාවෙන් විඳ දරා ගන්නට උපේක්ෂාවෙන් මේ දකින්නට උත්සාහ කරනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වීරයෙන් මේ උපේක්ෂාවෙන් මේක දකින්න උත්සාහ කරන ඔහු ක්‍රමයෙන් Tamanගේ බැඳීමත් හරිනවා ටික කාලයක් ගියාම නැවත ඔහු දකිනවා Taman පෙර දවසේදී දුටු දර්ශනයම. ඒ වෙලාවේ මේ තරුණයාට කිසිම වේදනාවක් උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි, ඇයි එම තරුණයාට යලි හැම හැඟීමක් ආවේ නැත්තේ කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාමත් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා කියනවා බුදුරජාණන් වහන්සේ ස්වාමීනි මේ ඇලීම නිසා තමයි නැත්නම් බැඳීම නිසා තමයි දුක උපදින්නේ මේ තරුණයා ඇලීම බැඳීම නම් වූ මේ ප්‍රේමය රාගය අතහැරලයි දැන් ඉන්නේ ඒ නිසායි ඔහුට ඒ දුක නොඑන්නේ කියලා. ඒ නිසා බොහෝ වෙලාවට මේ සිත ධර්මයෙහි නොපිහිටන්නේ අපේම වරදක් නිසා මිස අන් අයගේ වරදක් නිසා නෙවෙයි. අපි ගත යුතු දේ ගන්නවා නම් නොගත යුතු දේ අත්හරිනවා නම් අවබෝධයෙන් ජීවිතය දකිනවා නම් අපේ සිත ධර්මානුකූල අරමුණක පිහිටවන්න බැරි කමක් නැහැ. ඒ වගේම මේ සද්ධර්මය දකිනවාය කියලා කියන්නේ මේ මුලින් කිව්ව උදාහරණ වගේමයි. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ දකින අපේ මානසික පීඩාව ඇති කරන මනස යලි යලි ක්ලේශ බන්ධනයන්හි යොමු කරන දේම යථාවත්ව දකිනවා කියන එකනේ. එහෙමනම් ඇයි අපි ඒක නොදකින්නේ? අපි අත්විඳින දේ නෙමෙයිද? මේ දේවදා සූත්‍රයේ කියන නිදර්ශනයක්, ඒ මේ ගාථා ධර්මයන්හි පෙන්වන නිදාන කතාවත්, උද්දාල ජාතක වැනි ජාතක කතාත් මේ සියල්ලෙහි සිද්ධ වෙන දේ අදත් මේ ඔබත් මමත් ජීවත් වෙන මනුස්ස සමාජයේහි සිද්ධ නොවනවාද? සිද්ධ වෙනවාමයි. ඒ නිසා ඒ වාගේ ස්වરૂපය හා ස්වභාවය යම් විදිහකින් වෙනස් වුණත් කරුණු කාරණාවන් එලෙසමයි මානසික තත්වයක් එසේමයි. ඒ නිසා මේ දැහැමි මනසකට පමණයි මේ අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසාමයි කියන්නේ රාගයෙන් තෙත් නො වූ සිතක් අපි ගොඩ ගන්නට ඕන කරනවා ගොඩ නගන්නට ඕන කරනවා. ඒ වගේම ජාගර ධර්මයන්හි විශේෂයෙන්ම ශ්‍රද්ධාව, වීරය, සමාධිය, ප්‍රඥාව නම් භූමේ ජාගර ධර්මයන්ගෙන් අවදි වුණු සිතක් අපි උපද්දවන්න ඕන කරනවා. අනන්වාහත චේතසෝ එවිට අපිට පුළුවන්කම ලැබෙනවා නොයලුණු සිතකින් නොගැටුණු සිතක් නැත්නම් ද්වේෂයෙන් තොර සිතක් අනන්වාහත චේතසෝ ද්වේෂයෙන් තොර සිතක් ගොඩනගන්නට පුඤ්ඤ පාප පහිනස්ස මේ සසර ඇලීමට බැඳීමට සහ එක්රැස් කිරීමට ඌ සිතකින්ම අපි යලි යලි යමක් අපේක්ෂාවෙන් යමක් සිද්ධ කරනවා වෙනුවට කුසලස්ස උපසම්පදා කුසලයේහි පිහිටන්ට පුළුවන්කම ලැබෙනවා යම් විටක මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සහ බොහෝ අය ඇතැම් විට කල්පනා කරනවා වෙන්නට පුළුවන් මේ නෛෂ්ක්‍රම්‍යය, අබිනිෂ්ක්‍රමණය, අත්හැරීම ධර්මානුකූලව දැක සියල්ල තුළ උපේක්ෂාව වඩන එක එක්තරා විදිහක අපහසුාවක් ඇටියෙට. ඒකට අර මුලින් කියව දේවදහ සූත්‍රයේම බුදුහාමුදුරෝ යලි උපමාවක් පෙන්වලා දෙනවා. ඒක අපි ඒ සූත්‍රයේ පෙන්වන කාරණේ වෙන එකක්. නමුත් අපි මේ කතාවට ගත්තාම ඒ සූත්‍රය පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් විදිහකින් කෙනෙකුගේ ශරීරයට විස පොවන ලද හීයක් විද්ධාම ඒ හීය වැදුණු වෙලාවේ ඉඳලා ඒ හීය වැදුණු වේදනාවෙන් කෙනෙක් පීඩාවටපත් වෙනවා. ඒ හීය ගලවන්ට ගියාම ඒ හීයේ කෑල්ලක් ඇතුලේ රැඳෙනවා. ඇතුලේ පැසවනවා. ඒ ඇතුලේ කෑල්ලක් තියෙන වේදනාවත් පැසවන වේදනාවත් කියන වේදනාවෙන් පීඩාවටපත් වෙනවා. ඒ අතරේ මෙහෙම පීඩා විඳිනවා බලන්න බැරි නිසා සහ කාරුණික නෑදෑයෝ සහ දෙමව්පියෝ හිත මිත්‍රයෝ වෙද මහත්යෙක් වෙක් කරගෙන ඇවිදින්නලා අර වැදිලා තියෙන හීය ගන්ට කටයුතු සලස්වනවා. වෙද මහත්තයා මොකද කරන්නේ? මේ තියෙන හී කෑල්ල ගන්ට නම් තුවාලේ කට පාරන්න ඕන. ඒ නිසා ඔහු තුවාලේ සුද්ධ කරනවා. ඒකත් වේදනාවක්. මහා අයියෙන් අඬනවා කෑ ගහනවා. චූටි කට්ටක් කනුනත් ඉතින් කෙනෙක් තුවාලයකට විඳින වේදනාව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එතකොට මේ හීය ගන්ට ඒ තුවාලයේ කට පෑදීම තුවාලයේ නැවත සැතකින් නැත්නම් පියකින් පළලා කට ඉවත් කරන නිසා එතන ඇති වෙන වේදනාව ඒ වෙලාවට ඒ හීය ඇදලා ගන්න වේදනාව කෑල්ල ඒ වගේම එහි යලි සුද්ධ පවිත්‍ර කරනකොට ඇති වෙන වේදනාව ඒ පවිත්‍ර කරාට පස්සේ බෙහෙත් සුණු ගල්වනකොට ඒව ගෑවෙනකොට තියෙන තුවාලේ වේදනාව මේ හැම එකක්ම ඔබ මම අත්විඳලා තියෙන දේවල්. හීයක් නොවැදුනත් විවිධාකාරයෙන් ආබාධ නිසා. ඒ වේදනාවත් ඔහු විඳගෙන ඉන්නවා. ඒ වෙලාවට ඔහුට හීය වෙදුපියකේ වේදනාව වගේම සුව වෙනකම්ම කළ හැමදේම වේදනාවක්. හැබැයි එහෙම ටික දවසක් ගිහිල්ලා තුවාලේ සුව වුණාම ඔහුට හි වේදනාවක් නැහැ. හිතියා වගේම හොඳින් නිරෝගීව සුවෙන් පහසුවෙන් ඇවිදිමින් ගමන් කරමින් කටයුතු කරනවා. ඔහුට අර තුවාලය සුද්ධ කරන වේදනාව, බෙහෙත් බඳින වේදනාව, අර තිබුණු විහි කෑල්ල එළියට ගන්න වේදනාව ආදී নানা ප්‍රකාර වේදනාවන් වින්දේ ඇයි මේ ලැබෙන සුවය නිසාමයි. ඒ වාගේ මේක සූත්‍රයේ පැහැදිලි කරන්න වෙන අරමුණකට උනාට අපි හැමදෙනාටම දෙන අවවාදය තමයි අපි යම් විදිහකින් මේ මනස එක තැනක පිහිටුවීම අපහසු වුණත් අපි මේ එකඟ වූ සිතක් ගොඩනගන්න උත්සාහ කරන්නේ ඒ සුවයක් අපේක්ෂාවෙන්මයි. ඒ වගේම චතුරාර්ය සත්‍ය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මාදී වූ මේ ධර්මය දැන ගැනීම දැනගන්නේ කුමක් සඳහාද? වීරයෙන්නේ ධර්මයේ දැනගන්නේ මේ සුවය උදෙසාමයි. පරිප්ලව පසාදස්ස ඒ සුවයෙහි හිත රැඳෙනකොට ඒ සුවය අපේක්ෂා කරනකොට නොසැලෙන ශ්‍රද්ධාවක පවතින්න පුළුවන්කම ලැබෙනවා. ඒ කෙනාම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් ලෝකය දැක සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵලයන්ගෙන් ධර්ම අවබෝධ කරනවා ඒකාන්තයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනවා. එනිසාම අනවස්සත චිත්තස්ස රාගයෙන් තෙත් නෝ සිතක් ඇති තැන අනන්වාහත චේතසෝ ද්වේෂයෙන් නොපෙළෙන සිතක් ඇති තැන පුඤ්ඤ පාප පහේනස සසරට ඇලුණු බවින් තොරව නැත්නම් ක්‍රියාසිත ඇතුව කුසලයෙහි යෙදෙන සිතක් ඇතිකොට නස්ති జాగරතෝ භයං සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ධර්මයන්ගෙන් ප්‍රමුදිත සිතක් ඇති තැන දැහැමි සිතක් ගොඩනැගෙනවා. ඒ දැහැමි සිතින් Tamanගේ ආධ්‍යාත්මික ගමන් මඟ සාක්ෂාත් කරගන්නට භාග්‍යය උදා වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාටම උතුම් ධර්මාවබෝධයෙන් සසර සොයම වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං සක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කැකිරාව මඩාටු ගම කොටසර ශ්‍රී පියංගල රජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩාකත්නෝරුවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සීතත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට සරණයි